নানা ප්‍රකාර වන්දනා ක්‍රම බුද්ධ ගුණය අනන්තය ධර්ම ගුණය අනන්තය සංඝ ගුණය අනන්තය රත්නත්‍රේහි අනන්ත ගුණ ඇති බැවින් ඒ ඒ ගුණයන්ගෙන් ව්‍යක්තේකුට දහසක් උවද වන්දනා ක්‍රම පිළියෙල කළ හැකිය උගතුන් විසින් දැනට ගාථා වශයෙන් හා වාක්‍ය වශයෙන් පිළියෙල කර ඇති බොහෝ වන්දනා ක්‍රම ඇත්තේය. වැඩි ගණනක් වන්දනා ක්‍රම පුහුණු කරගත් පින්වතාට රත්නත්‍රයේහි ගුණ වැඩි ගණනක් දැනගන්නට ලැබීමෙන් රත්නත්‍රය කෙරෙහි අධික ප්‍රසාදයක් ඇතිවේ. ඔහුට නොයෙක් ක්‍රමවලින් තෙරුවන් ගුණ සිහිකොට, කතනය කොට, වැඳුම් පිදුම් කිරීමෙන් බොහෝ පින් සිදු කරගත හැකිය. එබැවින් වැඩි ගණනක් වන්දනා ක්‍රම පාඩම් කරගෙන තිබීම වඩා හොඳය. වඩ වඩා ಗುಣකතනය කරමින් වැඩි වේලාවක් වන්දනා කිරීමෙන් වඩා පින්ද සිදු කරගත හැකිය. කොතෙකුත් ගාථා කියමින් බොහෝ කල් වැඳ වැඳ සිටීම නිෂ්ඵල වැඩකැයි ඇතැම් වූ කියති. ඔවුන් එසේ කියන්නේ ඔවුන්ගේ නොදැනීම නිසාය. අනේක ප්‍රකාර වන්දනා ක්‍රමවලින් සමහරක් සමහරුණට රුචිය. සමහරක් අරුචිය. ඔබට රුචික්‍රම තෝරාගෙන භාවිතා කළ හැකි වීමට මෙහි නොඑක් වන්දනා ක්‍රම දක්වනු ලැබේ. ඔබට කැමති ක්‍රම තෝරාගෙන ඒවායින් එකක් හෝ දෙකක් හෝ වැඩි ගණනක් හෝ පාඩම් කරගෙන භාවිතා කරන්න. බොහෝ වන්දනා ක්‍රම පාඩම් කරගෙන උදේ එක් ක්‍රමයකින්ද සවස තවත් ක්‍රමයකින්ද එක් දිනක එක් ක්‍රමයකින්ද තවත් දිනක තවත් ක්‍රමයකින්ද වන්දනා කිරීමද යහපති බුදුගොස් හිමියන්ගේ රත්නත්‍රය වන්දනා ක්‍රමයක් කරුණා සීතල හදයන් පඤ්ඤා පජ්ජෝත විහෙත මෝහම් තමන් සනරාමර ලෝක ගරුම් වන්දේ සුගතං ගති විමුත්තං සකල සත්ව සමූහයා කෙරෙහි පතලා වූ අනන්ත කරුණාවෙන් සිසිල් වූ හෘදය ඇත්තා වූ ප්‍රඥා ප්‍රදීපයෙන් නසන ලද මෝහාන්තකාරය ඇත්තා වූ දෙවියන් සහිත ලෝකයට ගරු වූ නිරය ගතිය, තිරස්චීන ගතිය, പ്രേත ගතිය, මනුෂ්‍ය ගතිය, දේව ගතිය යන පංච ගතියෙන් මිදුණා වූ සුන්දර ගමන් නැති තථාගතයන් වහන්සේ නමදිමි. බුද්ධෝපි බුද්ධ භාවං භාවෙත්වා චේව සච්චිකත්වාච යං උපගතෝ ගත මලං වන්දේ තමනුත්තරං ධම්මං බුදුරජාණන් වහන්සේ යම් ආර්ය අෂ්ටාංගික මාර්ගය සංඛ්‍යාත ධර්මයක් අනුව පිළිපැදීම් වශයෙන් එය වඩාද යම් ස පරියාප්තික නවලෝකෝත්තර ධර්ම ප්‍රත්‍යක්ෂ කොට පස්මරුන් පරදවා ලෝතොරා බුදු බවට පැමිණි සේක්ද අනුත්තර ඌද නිර්මල ඌද ඒ ධර්මය වඳිමි සුගතස්ස ඕරසානං පුත්තනං මාරසේන මතනානං අට්ඨන්නම්පි සමූහං සිරසා වන්දේ අරිය සංගම් මාර සේනා මර්ධනය කරන්නා වූ පුද්ගලයන් අට දෙනෙකුගේ සමූහය වූ තථාගතයන් වහන්සේගේ අවුරස පුත්‍ර වූ ආර්ය සංඝරත්නය ශීර්ෂයෙන් නමදිමි. බුද්ධ ഘോഷ හිමියන්ගේ තවත් වන්දනා ක්‍රමයක්. යෝ අප්ප කෝටි හිපි අප්පමෙයං කාලං කරොන්තෝ අති දුක්කරානි කේදං ගතෝ ලෝක හිතාය නාතෝ නමෝ මහා කරුණිකස්ස තස්ස යම් ලෝකනාථයන් වහන්සේ කෙනෙක් සසර සැරිසරනා අසරණ සත්ව සමූහයාට යහපත පිණිස කල්ප කෝටි ගණන් වලින්ද ප්‍රමාණ කළ නොහෙන අති දීර්ඝ කාලයක් මුළුල්ලෙහි පංච මහා පරිත්‍යාගාදී අති දුෂ්කර ක්‍රියා කිරීමෙන් වෙහෙසටපත් වූසේක්ද දුක් අනුභව කළසේක්ද ඒ මහා කරුණිකයන් වහන්සේට මාගේ নমස්කාරය වේවා අසම්බුද්ධං බුද්ධ නිසේවිතං යං භවා භවං ගච්ඡති ජීව ලෝකෝ නමෝ අවිජ්ජාදි කෙලේස ජාල විද්දං සිනෝ ධම්ම වරස්ස තස්ස සර්වඥයන් වහන්සේ විසින් නිතර සේවනය කරන ලද යම් ධර්මයක් අවබෝධ නොකිරීම හේතු කොට සත්වයෝ මේ සංසාරයේහි කුඩා මහත් භවයන්හි නැවත නැවත උපදිද්ද අවිද්‍යාදී ක්ලේශ ජාලය විද්වංශනය කරන්නා වූ ඒ උත්තම ධර්මයට මාගේ নমස්කාරය වේවා. ගුණේහි යෝ සීල සමාධි පඤ්ඤා විමුඥානප්ප භූතිහි යුත්තෝ කෙත්තං ජනානං කුසලාත්තිකානං තමරීය සංගම් සිරසා නමාමි යම් පුද්ගල සමූහයක් සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥානාදී ගුණයන්ගෙන් යුක්තද පින් කැමැති ජනයාට පින් කුඹුරක් වන ඒ ආර්ය සංඝ රත්නය ශීර්ෂයෙන් නමදිමි පොළොන්නරු පුරවිසූ ධර්ම කීර්ති හිමියන්ගේ වන්දනා ක්‍රමයක් විසරදං වාද පතාති වත්තිනං තිලෝක පජ්ජෝත මසයි හසාබිනං අසේස ඤෙය්‍යා වරණප්පහායිනං නමාමි සත්තාර මනත්ත ගෝචරං අඩුවක් නැති සකල ධර්ම සමූහය තත්වාකාරයෙන් දැන සිටින බැවින් කිසිවෙකු ඉදිරියේ බියක් නැත්තා වූ සකල වාද පතයන් ඉක්මවා සිටින්නා වූ තුන් ලොවට පහනක් වැනි වූ දිව්‍ය බ්‍රහ්මයන්ට පවා නොකල හැකි දෑ කිරීමෙහි සමත් වූ සකල ඤෙය්‍ය ආවරණයන් ප්‍රහාණය කළා වූ අපරමිත විෂය ඇත්තා වූ ශාස්ත්‍රූන් වහන්සේ නමදිමි. තිලෝකනාථ භවං බයාපහං විසුද්ධ විජ්ජා චරණේහි සේවිතං පපංච සංඥා ජන බන්ධනච්චිදං නමාමි ධම්මං නිපුනං සුදුස්සසං තිලෝකනාථයන් වහන්සේගෙන් හටගත්තා වූ සකල බයයන් දුරු කරන්නා වූ පාරිශුද්ධ විද්‍යාචරණ ඇති උත්තමයන් විසින් සෙවුනා ලද්දා වූ ප්‍රපංචයන් හා සංයෝජන බන්ධනයන් සිදින්නා වූ සූක්ෂම වූ සුදර්ශන වූ ධර්ම රත්නය නමදිමි පසාද මත්තේනපි යත්ත පාපිනෝ පුසන්ති දුක්ඛක්ඛය මච්චුතම් පදං තමාහු නෙය්‍යං සුසුමාහිතේන්ද්‍රයන් නමාමි සංගම් මුනි රාජ ශාවකම් යම් සංඝ රත්නයක් කෙරෙහි සිත පහදාගත් පමණින්මද සත්වයෝ සකල දුක්ඛයාගේ ෂය වූ නිර්වාණය ලබද්ද ඊතා දුර සිටවද ප්‍රත්‍යයන්ගෙන විදීමට සුදුසු වූ සංසුන් ඉඳුරන් ඇත්තා වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වඳිමි වේදේහ හිමියන්ගේ වන්දනා ක්‍රමයක් සත්ත විහත කිත්තිං දස්ත කන්දප්ප දප්පං හිත වහිත විධානං සබ්බ ලෝකේක කේතුං අමිතම තිම නග්ගං සම්තිදං මෙරුසාරං සුගත මහ මුදාරං රූපසාරං නමාමි නිරන්තරයෙන් පැතිර පවත්නා අරහං ආදී නව පදයකින් සංග්‍රහිත කීර්ති රාවයක් ඇත්තා වූ කාම දේවයාගේ දර්පය නැසූ කාම රූප අරූප සංඛ්‍යාත ලෝකත්‍රයට යහපත සිදු කරන්නා වූ සකල ලෝකයාට එක හේතුවක් වූ අප්‍රමාණ ප්‍රඥා ඇත්තා වූ අනර්ග වූ ශාන්තිය ප්‍රදානය කරන්නා වූ මහමෙර සෙයින් සාර වූ උත්තම වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත රූපයෙන් සාර වූ තථාගතයන් වහන්සේ මම වඳිමි. හත දුරිත තුසාරං මෝහපං කෝපස්ථාපං මනකමල විකාසං ජන්තුනං සේසකානං කුමුති කුමුදනාසං බුද්ධ පුබ්බාච ලග්ගා උදිත මහ මුදාරං ධම්ම බාණුං නමාමි පාප නැමැති පින්න වියලවා නැසුවා වූ මෝහ නැමැති මඩ වගුර වියල වූ සකල සත්වයන්ගේ සිත් නැමැති පියුම් පොබුදු කරවන්නා වූ දුරුමත නැමැති කුමුදයෙන් නසන්නා වූ බුදුරජාණන් වහන්සේ නැමැති උදය පර්වතයෙන් නැගී එන්නා වූ උත්තම වූ ධර්ම නැමැති දිවාකරයා මම වඳිමි සකල විමල සීලං දූත පාපාරි ජාලං සුරනර මහණීයං පාහුනේයාහුනේයං උජුපත පටිපන්නං පුඤ්ඤේ කෙත්තං ඥානානං ඝන මහ මබි වන්දේ සාදරං සාදරේන සෑම අතින් පිරිසිදු වූ සීල ස්කන්ධයක් ඇත්තා වූ පාප නැමැති සතුරු සමූහයා පළවා හැරියා වූ දෙව් මිනිසුන් විසින් පිදීමට සුදුසු වූ ආගන්තුකයන් උදෙසා පිළියෙල කළේ දේ වුවද දීමට සුදුසු වන්නා වූ දුර සිට ගෙනවොත් වුවද දීමට සුදුසු වන්නා වූ ආරෂ්ඨාංගික මාර්ග සංඛ්‍යාත ඍජු මාර්ගයේහි ගමන් ගත්තා වූ සත්වයනට පින්කෙත් වූ වැඳුම් පිදුම් කරන්නවුන්ට සාරඵල දෙන්නා වූ මහා සංඝයා වහන්සේ සාදරයෙන් මම වඳිමි. සූවිසි මහා ගුණ වන්දනාව සර්වඥ රාජයන් වහන්සේගේ අනන්ත අපරිමාණ ගුණස්කන්ධය නව කොටසකට බෙදා අරහං ආදී පද නවයකින් කියනු ලැබේ. එබැවින් බුදු ගුණ නවයක් ලෙස සලකනු ලැබේ. ධර්මයේ අනන්ත ගුණස්කන්ධය කොටස් 6කට බෙදා ස්වාක්කාත ආදී පද 6කින් කියනු ලැබේ. එබැවින් ධර්ම ගුණ 6ක් වශයෙන් සලකනු ලැබේ. සංගයාගේ අනන්ත ගුණස්කන්ධය නව කොටසකට බෙදා සුපටිපන්නාදී පද 9කින් කියනු ලැබේ. එබැවින් සංඝ ගුණ 9කයි සලකනු ලැබේ. බුදු ගුණ 9ය, දහම් ගුණ 6ය, සංඝ ගුණ 9ය යන මේවා එකල කල්හි සූවිස්සක් වෙයි. සූවිසි මහා ගුණයයි කියනු ලැබේ. එයට රත්නත්‍රයේ ගුණ සියල්ලම ඇතුළත් වේ. සූවිසි මහා ගුණ ගැන තරමක දැනුමක්වත් ඇති කර ගැනීමට උත්සාහ කරන්න. ඒ ගුණ සූවිස්ස කියමින් ස්තුති කරමින් වැඳීම ඊතා හොඳ වන්දනා ක්‍රමයකි. මතු දැක්වෙන ඒ වන්දනා ක්‍රමය පාඩම් කරගෙන වන්දනා කිරීම ඊතා හොඳය. බුද්ධ වන්දනාව ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ඉමේහි නවහි ගුණේහි සමන්නාගතං සම්මා සම්බුද්ධං සරණං ගච්ඡාමි සම්මා සම්බුද්ධං සිරසා නමාමි 1 මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට වැඳුම් පිදුම් කරන්නා වූ සත්ජනයන්ගේ ප්‍රාර්ථනාවන් මුදුන්පත් වීමට හේතු වන ශීල සමාධ්‍යාදී මහා ගුණස්කන්ධයකින් යුක්ත වන බැවින් අරහත් නම් වෙනසේක දෙක අනිකකුන්ගෙන් කිසි උපදේශයක් නොගෙන සර්වඥතා ඥානයෙන්ම සකල ධර්ම සමූහය ඇති සැටියට මනාකොට දැනවදාළ හේයින් සම්මා සම්බුද්ධ නම් වෙනසේක 3 ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යා පසලොස් චරණ ධර්මයෙන් ගෙන් යුක්ත බැවින් විද්‍යා චරණ සම්පන්න නම් වෙනසේක 4 දීපංකර පාද මූලේහි පටන් සම්්‍යක් සම්බෝධි සමාධිගමය දක්වා සමතිස් පාරමී සම්පූර්ණ කිරීම නැමැති සම්්‍යක් ප්‍රතිපත්තියෙන් සකල ලෝකයාට යහපත සිදු කරමින් කාම සුඛ අත්තිකිලමත යන අන්තයනට නොබැස මනවින් ගමන් කර වදාළ බැවින් සුගත නම් වන සේක පහ සකල ලෝකේහි සියල්ල ਸਰවාකාරයෙන් දැන වදාළ හේයින් ලෝකවිදූ නම් වන සේක. 6. නොමගට බැස සිටින තිරස්චීන මනුෂ්‍ය යක්ෂ දේව බ්‍රහ්මයන්ට කිසිදු පීඩාවක් නොකොට දැහැමින්ම দমনය කොට සුමග පිහිටුවීමට සමත් තමන් වහන්සේට වැඩි කෙනෙකුන් නැති බැවින් අනුත්තර පුරිස ධම්මසාරතී නම් වනසේක. 7. සකල සත්වයනට දුකින් මිදීම පිණිසත් දෙලොව වැඩ පිණිසත් අනුශාසනා කරන හේයින් දෙවි මිනිසුන්ට ශාස්ත්‍රූ වනසේක. 8. පරම ගම්බීර චතුරාර්ය සත්‍ය ධර්මය තමන් වහන්සේ විසින් මනවින් අවබෝධ කොට අන්‍යයන්ටද ඒ ධර්මය අවබෝධ කරවන බැවින් බුද්ධ නම් වන සේක. 9. අනන්ත ගුණයෙන් යුක්ත වන බැවින්ද සකල සත්වයනට උත්තම වන බැවින්ද සකල ලෝක වාසීන් ගරු කළ යුතු බැවින්ද භගවානම් වනසේක මේ නව ගුණයෙන් යුක්ත සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ සරණ යෙමි ඒ සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ ශීර්ෂයෙන් නමදිමි. ධර්ම රත්න වන්දනාව ස්වාක්ඛාතෝ භගවතෝ ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි ඉමේහි චහි ඥානේහි සමන්නාගතං ධම්ම රතනං සරණං ගච්ඡාමි ධම්ම රතනං සිරසා නමාමි 1 සූත්‍ර අභිධර්ම විනය සංඛ්‍යාත පිටකත්‍රය ධර්මහා සතර මාර්ග සතල ඵල නිර්වාණ සංඛ්‍යාත නව ලෝකෝත්තර ධර්මයේද තථාගතයන් වහන්සේ විසින් මුල මැද අග යන හැම තැනම යහපත් වන පරිදි මනවින් දේශනා කරන ලද්දේය. දෙක තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන මේ නව ලෝකෝත්තර ධර්මය අනුන් කියනු ඇසීමෙන් නොව සම්‍යක් ප්‍රතිපත්තියෙන් තම තමන් විසින් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකිය හැකි ධර්මයක් වන්නේය. 3 රාගාදී කෙලෙසුන් නසන්නා වූද ලෝකෝත්තර නිර්වාණය දකින්නා වූද සතර මාර්ග ධර්මය ඇති කරගත් තැනැත්තාට කල් නොගොස් එකෙනෙහිම ඵල දෙන ධර්මයක් වන්නේය. 4 මේ නව ලෝකෝත්තර ධර්ම රත්නය කාක්කන්ගේ දත්මින් සත්‍ය වශයෙන් නැතියක් නොව පරමාර්ථ වශයෙන් ඇතියක් වන බැවින්ද උපකල මිනිරුවනක්සේ සුපරිශුද්ධ ධර්මයක් වන බැවින්ද බියක් නැතිව එව බලව කියා අන්‍යයන්ට පෙන්විය හැකි ධර්මයක් වන්නේය. පහ මේ අතිඋත්තම පරම ශාන්ත නවලෝකෝත්තර ධර්මය හිස ගිනි ගැනීම හැඳිවත ගිනි ගැනීම වැනි කරුණු ගැන පවා උදාසීනව සිය සිත් සතන්හි පිහිටුවා විසීමට සුදුසු ධර්මයක් වන්නේය. 6. මේ නව ලෝකෝත්තර ධර්මය අනුන්ගේ කෙරෙහි ඇති පළඳනාවක් බලන්නාක් මෙන් අන් තැනකින් නොව සම්්‍යක් ප්‍රතිපatti පිරීමෙන් සුව సంతාණයෙන්ම දැකිය හැකි ධර්මයක් වන්නේය. 7 මේ සවදෑරුම් ගුණයෙන් යුක්ත වූ ශ්‍රී සද්ධර්මය රත්නය දිවි හිමියෙන් සරණ යෙමි. ඒ ශ්‍රී සද්ධර්මය ශීර්ෂයෙන් නමදිමි. සංඝ වන්දනාව සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදි දංචත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතු සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති ඉමේහි නවහි ගුණේහි සමන්නාගතං සංඝ රතනං සරණං ගච්ඡාමි සංඝ රතනං සිරසා නමාමි 1 භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ තීර්ථා ප්‍රතිපත්තීන්සේ නිෂ්ඵල නොවන ඒකාන්තයෙන් නිවනට පමුණුවන යහපත් ප්‍රතිපත්තියක් පුරනසේක දෙක නිර්වාණය දක්වා ඍජුව පවත්නා ප්‍රතිපත්තියක් පුරනසේක තුන නිර්වුල්ලු ක්‍රමානුකූල ප්‍රතිපත්තියක් පුරනසේක හතර ගරු කළ යුතු ප්‍රතිපත්තියක් පුරනසේක පහ පුරුෂ යුග්ම වශයෙන් සතරක් වන්නා වූ පුද්ගලයන් වශයෙන් අට දෙනෙක් වන්නා වූ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ ඊතා දුර සිටද ප්‍රත්‍යගෙනවිත් පිදීමට සුදුසු වනසේක. 6. දුරින් පැමිණෙන ප්‍රියමනාප ඥාති මිත්‍රයන් සඳහා පිළියෙල කළ ආගන්තුක භෝජනීය උවද පිළිගැනීමට සුදුසු වනසේක. 7 පරලොවදී ඵල ලැබීම සඳහා දෙන දාණය පිළිගැනීමට සුදුසු වනසේක. 8 ලෝකවාසීන් විසින් নমස්කාර කිරීමට සුදුසු වනසේක. 9 පූජාවන් මහත්ඵල කිරීමට සමත් වන සීලාදී ගුණයන්ගෙන් යුක්ත වන බැවින් අනුත්තර පුණ්‍යක්ෂේත්‍රය වනසේක. මේ ගුණ නවයෙන් යුක්ත වූ කල්යාණ පුතක් ජන සංඝයා සහිත වූ අෂ්ටාර්ය පුද්ගල සංඝ රත්නය සරණ යමි. ඒ සංඝ රත්නය ශීර්ෂයෙන් වඳිමි. අටවිසි බුදුවරුන් වැඳීම වන්දේ තණ්හං කරං බුද්ධං වන්දේ මේදං කරං මුනිං සරණං කරං මුනිං වන්දේ වන්දේ දීපංකරං මුනිං වන්දේ කොණ්ඩඤ්ඤ සත්තාරං වන්දේ මංගලනායකං වන්දේ සුමන සම්බුද්ධං වන්දේ රේවතනායකං වන්දේ සෝබිත සම්බුද්ධං අනෝම දස්සී මුනින් නමේ වන්දේ පදුම සම්බුද්ධං වන්දේ නාරදනායකං පදුමුත්තර මුනි වන්දේ වන්දේ සුමේදනායකං වන්දේ සුජාත සම්බුද්ධං පියදස්සී මුනිං නමේ අත්තදස්සී මුනිං වන්දේ ධම්මදස්සී ජිනං නමේ වන්දේ සිද්ධාත්ථ සත්තාරං වන්දේ තිස්ස මහා මුනිං වන්දේ පුස්ස මහා වීරං වන්දේ විපස්සීනායකං සිකී මහා මුනිං වන්දේ වන්දේ වෙස්ස භූනායකං කකුසන්දං මුනිං වන්දේ වන්දේ කෝණාගම නායකං කස්සපං සුගතං වන්දේ වන්දේ ගෝතම නායකං අට්ඨ වීසති මේ බුද්ධා නිබ්බාන මතදායකා නමාමි සිරසා නිච්ඡං තේ මං රක්칸තු සබ්බදා මෙය වන්දනාවක් වශයෙන් හා ආරක්ෂක පිරිතක් වශයෙන්ද භාවිතා කිරීමට සුදුසුය විශේෂ වන්දනා ක්‍රම අල්ප පූජාවක් කළ කෙනෙකුට උවද ගෞරවය පමණක් කල කෙනෙකුට උවද සිත පහදා ගැනීම පමණක් කල කෙනෙකුට උවද එයින් මහත් අනුසසක් දෙන මෙසේය කියා සිතාගත නොහෙන පුදුම බලයක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇත්තේය ඒ වාග්යවත් බුදුරජාණන් වහන්සේට සදහයෙන් වැඳුම් පිදුම් කිරීමෙන් මෙලවදීම බොහෝ අනුසස් ලැබිය හැකිය මෙලොවදීම බලාපොරොත්තු වන සෑම දෙයක්ම වැඳීමෙන් දබාගත හැකිය කියාද නොසිතිය යුතුය. මෙලොවදී ඒ ඒ අනුසස් බලාපොරොත්තු වන්නවුන් විසින් ඒ ඒ අනුසස් ලැබීමට හේතු වන බුද්ධ ගුණයන් කීර්තනය කර බුදුරදුන්ට ස්තුති කොට බැතියෙන් වැඳීම කළ යුතුය. ශිෂ්‍යයෙකුට ප්‍රධාන වශයෙන් උවමනා කරන්නේ දියුණු තියුණු නුවණය. බුදුරජාණන් වහන්සේගේ ඥාණය වර්ණනා කරමින් ස්තුති කරමින් වන්දනා කරන තැනැත්තාගේ ඥාණය දියුණු වේ. එය එක්වරක් දෙවරක් කිරීමේ සිදුවෙතයිද නොසිතනු. දිනපතා කලක් බුද්ධ ඥාණය වර්ණනා කරමින් වන්දනය කරන කල්හි ක්‍රමයෙන් ඒ තනත්තාගේ සම්මෝහය තුනී වේ. නුවණ දියුණු වේ. එසේ වන්දනා කරන්නට පුරුදු කර ගැනීමට ශිෂ්‍යයනට ඊතා ප්‍රයෝජනය. එසේ කරන ශිෂ්‍යයාට ඉගෙනීමේ ශක්තිය ලැබේ. ආචාර්යවරයනට උවමනා ශිෂ්‍යයන් කීකරු කර ගැනීමේ ශක්තිය හා කාරණය ඔවුන්ට අවබෝධ කරවීමේ ඔවුන්ගේ සිත්වල පිහිටවීමේ ශක්තියය. අනුත්තර පුරිස ධම්ම සාරති ගුණය හා බුද්ධ ගුණය කියා බුදුරදුන්ට ස්තුති කර වැඳීමෙන් ඒ දියුණු කරගත හැකිය. බුද්ධ ගුණය යනු ගම්බීර ධර්මය අවබෝධ කර ගැනීමේද අන්‍යයන්ට අවබෝධ කරවීමේද ශක්තියයි. යම් යම් ආයතන පාලනය කරන පිරිස්වල ප්‍රධානීන්ට හා දේශපාලකයන්ට තිබිය යුතු ජනයා කීකරු කරගැනීමේ ශක්තිය හා අනුශාසනා කිරීමේ ශක්තිය පුරුෂ ධම්ම සාරති ගුණය හා ශාස්ත්‍රු ගුණය කියා ස්තුති කොට වැඳීමෙන් දියුණු කරගත හැකිය. මේ ශක්ති දෙක ධර්මදේශකයන්ට ඌවමනාම කරුණු දෙකකි. අනාදිමත් කාලයක පටන් සත්වයන් කෙරෙහි පවත්නා වූ රාග, ద్వේෂ, මෝහාදී ක්ලේශ රෝගයන් කර්ම ඖෂධයෙන් සුවකොට ඔවුන් සැපයට පමුණුවන්නා වූ මහා වෛද්‍යවරයාණෝ තථාගතයන් වහන්සේය. ඒ වෛද්‍යභාවයේ වර්ණනා කරමින් ස්තුති කොට බුදුරදුන්ට වැඳුම් පිඳුම් කිරීමෙන් වෛද්‍යයන්ට රෝග සුව කිරීමේ ශක්තිය දියුණු කරගත හැකිය. ලෝකයේහි ඇතැම් හෝ කිසිදු වෙහසක් නොවි ලෙහෙසියෙන් ධනවත් වෙති. ඇතැම් හෝ බොහෝ වෙහෙසී රැකියා කොට ධනවත් වෙති. ඇතැම් හෝ බොහෝ වෙහෙසුනද ධනවත් නොවෙති. ඔවුන් වෙහෙසී ධනය සපයා ගතදු ඒ ධනය ඔවුන් කෙරෙහි නොපිහිටා අතුරුදහන් වෙයි. මිනිසුන්ගේ මේ නානත්වය ඔවුන්ට ඇති ධනය හිමිවීමේ වාග්ය අනුව සිදුවන්නකි. ධනය ලැබීමේ වාග්ය අධිකව ඇති තැනැත්තා නොවෙහෙසීම ධනවත් වෙයි. කෙසේ හෝ ඔහු කරා ධනය පැමිණේ. වාග්ය මද තැනැත්තාට වෙහෙසී ධනය ලබන්නට සිදුවේ. වාග්ය ඊටාම හීන තැනැත්තාට වෙහෙසී වූද ධනය ලැබීමට දුෂ්කර වෙයි. අමාරුවෙන් සපේන ධනයද ඔහු කෙරෙහි නොපීඩා කුමන විපතකින් හෝ නැතිවේ. තථාගතයන් වහන්සේගේ අරහන් ගුණය වර්ණනා කර ස්තුති කරමින් බුදුරදුන් වැඳීමෙන් ධනය ලැබීමේ වාසනාව දියුණු වේ. ධනය සොයන ඒ සඳහා රැකියාවන්හි යෙදී සිටින රැකියා සොයමින් තැවෙන අයට ධනය ලැබීමේ වාසනාව දියුණු වීම සඳහා අරහත් ගුණයෙන් ස්තුති කොට වන්දනා කිරීම යහපති. සීවලී මහරහතන් වහන්සේ මහා ලාභී වන බැවින් බොහෝ දෙනා ලාභපතා උන්වහන්සේට වැඳුම් පිදුම් කරති. රහතන් වහන්සේ කෙනෙකුට වැඳුම් පිදුම් කරතොත් එසේ කරන්නහුගේ ප්‍රාර්ථනාව සිද්ධ විය හැකිය. සීවලී රහතන් වහන්සේ ශ්‍රාවකයන් අතුරෙන් අග්‍රලාභී ඌද බුදුරජාණන් වහන්සේ තරම් ලාභී නොවෙති. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි රැස් කළ මහා පුණ්‍යස්කන්ධයක් බුදුරජාණන් වහන්සේට ඇත්තේය. ඒ මහා පුණ්‍යස්කන්ධය සසඳහොත් සීවලී තෙරුන් වහන්සේගේ පින ඊතා සුළුය. බුදුරදුන්ගේ පින මහමරක් පමණයයි කියතොත් සීවලී තෙරුන් වහන්සේගේ පින බටු ගෙඩියක් පුවක් ගෙඩියක් තරම් යයි කිව යුතුය. ලාභියෙකුට වැඳුම් පිදුම් කිරීමෙන් ලාභ ලැබෙතහොත් වඩා ලාභ ලැබිය යුත්තේ බුදුරජාණන් වහන්සේට වැඳුම් පිදුම් කිරීමෙනි. වඩා උසස් පිනක් ලැබෙන්නේද බුදුරජාණන් වහන්සේට වැඳුම් පිදුම් කිරීමෙනි. බුදුරජාණන් වහන්සේගේ සීල සමාධි ප්‍රඥාවන් හා සතිපට්ඨාන සම්‍යක් ප්‍රදාන ඉර්ධිපාද ඉන්ද්‍රිය බල බොජ්ජංග මාර්ගාංග චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාද ධාන මාර්ගඵල ධර්මයන්ගේ වශයෙන් ගුණ වර්ණනා කරමින් స్తుති පූජා කොට වැඳීම යෝගාවචරයනට ප්‍රයෝජනවත්ය. ශිෂ්‍යයන්ට සුදුසු වන්දනා ක්‍රමයක් උදයා යස්ස ඒකස්ස සත් ධම්ම රන්සි ජාලිනෝ පබුච්චන්සු ජනම් බුජා ජාති කෙත්තේ මහාසරේ වන්දාමි තං මහාසූරං මහාමෝහත මෝනුදං සංඥාතං සෝ හදේමයිහං තමුක්ඛන්දං පනූදනං පරමත්ත දීපණියෙන් ශ්‍රී සද්ධර්ම සංඛ්‍යාත රශ්මිජාලා ඇත්තා වූ යම් අසහාය සූරේකු උදාවීමෙන් ජාතික් ශේෂ්ත්‍ර සංඛ්‍යාත මහා විලෙහි විනේය ජන නැමැති පද්මයෝ ප්‍රබෝධ වූවාහුද මහත් වූ මෝහාන්ධකාරයේ දුරු කරන්නා වූ ඒ මහා සූර්යාණන් වහන්සේ වඳිමි. උන්වහන්සේ මාගේ හෘදේහි පවත්නා මෝහස්කන්ධය දුරු කෙරෙත්වා නුවණ වැඩිවීමට හේතු වන තවත් වන්දනා ක්‍රමයක්. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ චතුර සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි රැස් කළ පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා ලෝතුරා බුදු බවට පැමිණ පරෝපදේශ රහිතව සකල ධර්ම සමූහය තත් වූ පරිදි දැන වදාළ සේක. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනන්ත ලෝක ධාතුන් දක්නා නුවණ ඇතිසේක අනන්ත ලෝක ධාතුන්හි අනේකාකාර සුවදුක් ඇති අනේක සත්වයන් දක්නා නුවණ ඇතිසේක කුසල අකුසල කර්මයන්ගේ විපාක දක්නා නුවණ ඇතිසේක සිව්මන්සලක බලා සිටින්නෙකු ඒ මගින් යන එන අය දක්නාක් මෙන් ඒ ඒ භවයෙන් චුතව කර්මානුරූපව සුගති දුර්ගතියෙහි උපදනා සත්වයන් දක්නා නුවණ ඇතිසේක මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දිව්‍ය බ්‍රහ්මයන්ට පවා විසඳිය නොහෙන ගැඹුරු ප්‍රශ්න විසඳීමෙහි සමත් නුවණ ඇතිසේක උන්වහන්සේට විසඳිය නොහෙන පැනයක් නැත. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්තරමාලෝකයෙන් සත්ව సంతානගත මෝහාන්ධකාරය දුරු කරන හේයින් තුන් ලොවට අසහාය ප්‍රදීපයක් වෙනසේක සකල සත්වේනට සංගමුක් මග දක්වන බැවින් තුන් ලොවට අසහාය නේත්‍රයක් වෙනසේක සියල්ල දන්නා නුවණැති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණ යමි. මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්මි. ඒ බුදුරජාණන් වහන්සේට අත්‍යාදර ගෞරවයෙන් වඳිමි. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මාගේ මනසටද ඥානාලෝකය පතුරවන සේක්වා ඔබ ඥාන දියුණු කරගනු කැමතිනම් මේ වාක්‍ය කියා දිනපතා බුදුන් වඳින්න. සමදා නොකල හැකි උවද වැඩි ගණනක් දිනවල වන්දනා කරනු. ක්‍රමයෙන් ඔබේ නුවණ දියුණුවනු ඇත. මෙමුදු ක්‍රියාවලින් ගුණ ලැබෙන්නේ සෙමෙනි. ඉක්මන් නොවෙනු. වර්ෂයෙන් වර්ෂයට මෙහි ගුණ ඔබ දැනෙන් ඔබට දැනෙනු ඇත. මතු දැක්වෙන වන්දනා ක්‍රමවලින් ಗುಣ ලැබීම කිය යුත්තේද එසේමය. පාලන ශක්ති, අනුශාසනා ශක්ති, අවබෝධ කරවීමේ ශක්ති ලැබීමේ වන්දනා ක්‍රමයක්. මේ කල්පයට චතුර සංඛ්‍ය කල්ප ලක්ෂයකින් අතීතයේ ලොව පහළ වී වදාලා වූ දීපංකර බුදුරජාණන් වහන්සේ ගැන මමද මුන්වහන්සේ මෙන්ම ලෝතුරා බුදු බවට පැමිණ සසර සයුරෙන් එතරව බොහෝ සත්වයන් එතර කරවන්නේ මිය යන උදාරාද්‍යාශයෙන් අතටපත් නිවන හැර සසර සයුරට බැස නොඑක් දුක්ගෙන බුද්ධ කාරක ධර්මයන් සපුරා පස් මරුන් පරදවා සර්වඥ ප්‍රාප්ත වූ අසරණ සරණ වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෝහයෙන් මුඩව මානෙන් මත්ව නොමග යන බොහෝ ජනයා দমনය කොට සසර සයුරින් එතර කර වූ සේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ দমনය කිරීමට අතිශයින් දුෂ්කර නන්දෝපනන්ද නාලාගිරි ආලවක අඟුලිමාල ප්‍රචණ්ඩයින්ද අතිශයින් උඩඟු සච්චක බක බ්‍රහ්මාදීන්ද කිසිදු හිංසාවක් නොකොටම দমনය කළ බැවින් අධම්මයන් দমনය කරන්න වුන් අතරින් අග්‍ර වූ සේක ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මුල මැද අග යන තුන් තැනම යහපත් වූ ਸਰවාංග සම්පූර්ණ වූ පිරිසිදු වූ ධර්මයකින් දෙවියන් සහිත ලෝකයා හට මෙලොව යහපත හා පරලොව යහපත පිණිසද නිවන් පිණිසද අනුශාසනා කරන සේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරම ගම්බීර චතු සත්‍ය ධර්මය දෙව් මිනිසුන්ට අවබෝධ කරවා සතර මග සතර ඵලයන්ට පමුණුවා ඔවුන් සංසාර සාගරයෙන් එතර කරවන සේක. අධම්මයන් দমনය කරන්නා වූ ලොවට අනුශාසනා කරන්නා වූ පරම ගම්බීර ධර්මය අවබෝධ කරවන්නා වූ ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සරණ යෙමි. උන්වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අත්‍යාදර ගෞරවයෙන් වඳිමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. මෙසේ තථාගතයන් වහන්සේගේ අනුත්තර පුරුෂ ධම්ම්‍ය ගුණය හා ශාස්ත්‍රු ගුණය වූ බුද්ධ ගුණ කියා වැඳීමෙන් පිරිසක් පාලනය කර ගැනීමේ ශක්තිය හා සිත කාවදින පරිදි අනුශාසනා කිරීමේ ශක්තියද දියුණු කරගත හැකිය. මේ වන්දනා ක්‍රමය ආචාර්යවරයන්ටත් පිරිස්වල ප්‍රධානීන්ටත් අනුශාසකයන්ටත් දේශපාලඥකයන්ටත් ප්‍රයෝජනවත් වේ. වස්තුව ලැබීමේ වාග්ය දියුණු වීමට හේතු වන වන්දනා ක්‍රමයක්. වන්දනේයාති වන්දනීය වූ පූජනීයාති පූජනීය වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනේක කල්පකෝටි ශත සහස්‍රේහි රැස්කර අපිරිමිත පාරමිතා කුසල බලයෙන් පස්මරුන් පරදවා සම්්‍යක් සම්බෝධි සමදිගමෙන් ලෝකේහි අග්‍ර දක්ෂිනේය භාවයට පැමිණ වදාළසේක. ඒ සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ තමන් වහන්සේට දෝතනගා වඳින්නකුටද අපමණ දෙව් මිනිස් සැප ලබා දෙන අචෙන්ත්‍ය ගුණයෙන් යුක්ත වන සේක. එබැවින් උන්වහන්සේට පුදනු පිණිස සුවඳ මල් ආදී නොඑක් පූජා භාණ්ඩයන්ගෙන ගංගාවෙන් ගලා එන්නාක් මෙන් සතර දිගින්ම උන්වහන්සේ වෙත ශාත්‍රීය බ්‍රාහ්මනාදී වූ පැමිණියහ. දිව්‍ය බ්‍රහ්මයෝ පැමිණියහ. නාග යක්ෂයෝ පැමිණියහ. අනුන්ගේ නොයෙක් පුද පඳුරු ලබන නර රාජ දේව රාජ බ්‍රහ්ම රාජයෝ උන්වහන්සේ පුදනට පැමිණියහ. පිරිණිවි වර්ෂ දහස් ගණනක් ඉක්ම ඇති අදද උන්වහන්සේට පුදන මල් පහන් ආහාර පාන බොහෝය. මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යන ලෝකත්වය වාසී සෑම දෙනා විසින්ම වැඳීමට පිදීමට සුදුසු ඒ බුද්ධ මහෝත්තමයන් වහන්සේ සරණ යමි. මම උන්වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ පාද පත්මයන් අත්‍යාදර ගෞරවයෙන් නමදිමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. මෙසේ බුදුරජාණන් වහන්සේගේ අරහන් ගුණය කියා වැඳීම ධනය ලැබීමේ වාසනාව දියුණු වීමට හේතු වේ. මෙසේ සදහැයෙන් බුදුරජාණන් වහන්සේට වැඳුම් පිදුම් කරන පින්වතාට වර්ෂයෙන් වර්ෂය තමාගේ తත්වය පෙරට වඩා යහපත් වන බව දැකිය හැකිවනු ඇත. රැකියා කරන අයටත් රැකියාවක් නැතිව තැවෙන අයටත් මේ වන්දනා ක්‍රමය සුදුසුය. රෝග සුව කිරීමේ ශක්තිය ලැබීමට වෛද්‍යවරුන්ට වන්දනා ක්‍රමයක්. අනේක කෙලෙස් රෝගයන්ගෙන් පෙළෙමින් සසර දුක් විඳිනා අසරණ සත්ව සමූහයා වෙත පතලා වූ මහා කරුණාවෙන් චතුරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි මහත් ආයාශයෙන් දානාදී සමතිස් පෙරුම් දම් පුරා සෞකලෙසුන් නසා ਸਰවඥ પ્રાપ્ત වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්වයන්ගේ සකල කායික මානසික රෝගයන් මතු කිසි කලෙක නූපදනා පරිදි සුව කිරීමට සමත් ශ්‍රේෂ්ඨ වෛද්‍යවරයාණෝය. මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනාදිමත් කාලයක පටන් සත්වයනට වැළඳී ඇත්තා වූ ලෝභ, ద్వේෂ, මෝහ, දෘෂ්ටි, මාන ආදී සුව කිරීමට අතිශයින් දුෂ්කර කෙලස් රෝගයන් සතර සතිපට්ඨානයෝය සතර සම්‍යක් ප්‍රදානයෝය සතර ඉරිදිපාදයෝය පංචේන්ද්‍රයෝය පංච බලයෝය සප්ත බෝධ්‍යංගයෝය ආර්ය අෂ්ටාංගික මාර්ගයෝය යන ධර්ම ඖෂධයන්ගෙන් සුව කරනසේක මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලෝකේහි අන් කිසිවෙකු විසින් පැවැත්විය නොහෙන සාමුක්කාංශික චතුරාර්ය සත්‍ය දේශනය නැමැති අමා ඔසුවෙන් සූවිසි අසංඛ්‍යක් සත්වයන්ගේ කෙලෙස් රෝග නැසූසේක දුක් ගිනි නැසූසේක මිනිස්්‍ය දිව්‍ය බ්‍රහ්ම සංඛ්‍යාත ලෝකත්‍රේහි සැමට වෛද්‍ය වූ සව් සතුන්ටම පිහිටවන්නා වූ මහා කාරුණික වූ මහා වෛද්‍යවරයාණන් වහන්සේට নমස්කාර කරමි. මතු නූපදනා පරිදි සකල රෝගයන් සුව කිරීමට සමත් වූ සියලු දුක්ගිනි නිවීමට සමත් වූ ඒ මහා වෛද්‍යවරයාණන් වහන්සේ සරණ යෙමි. මම ඒ මහා වෛද්‍යවරයාණන් වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ මහා වෛද්‍යවරයාණන් වහන්සේට මාගේ নমස්කාරය වේවා. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා වූ සියලු කෙලෙස් රෝග නසන්නා වූ සියලු දුක් නසන්නා වූ සපරියාප්තික නව ලෝකෝත්තර ධර්ම සංඛ්‍යාත ඖෂධ රත්නයටද මාගේ নমස්කාරය වේවා ඒ සද්ධර්ම සංඛ්‍යාත ඖෂධ රත්නය සේවනය කිරීමෙන් කෙලෙස් රෝග සංසිඳවා පවිත්‍ර වූ අෂ්ටාර්ය පුද්ගල සංඝ රත්නයටද මාගේ নমස්කාරය වේවා මේ වන්දනා ක්‍රමය භාවිතා කිරීමෙන් වෛද්‍යවරයන්ට විශේෂයෙන් උවමනා අද්ගුණය නම් වූ රෝග වූප සමන ශක්තිය ලැබිය හැකිය දියුණු කරගත හැකිය සෑම උදයකම මේ වාක්‍ය කියා තෙරුවන් වැඳ මල් පහන් පුදා වෛද්‍ය කටයුතු ආරම්භ කරන වෛද්‍යවරයා ඒකාන්තයෙන් දියුණුවට පැමිණෙනු ඇත. වන්දනාවෙන් ගුණ ලැබීම සුවඳ ද්‍රව්‍ය ඉවත් කළ අල්මාරියකට පෙට්ටියකට මුහුණ පා බැලුවහොත් සුවඳ ද්‍රව්‍ය නැතද එහි සුවඳ දැනෙනු ඇත. එයට හේතුව කලින් තිබූ ද්‍රව්‍යයේ සුවඳ අල්මාරියට පෙට්ටියට කාවැදී රැඳීමය. එමෙන් යම් කිසිවෙකු සදහැයෙන් තථාගතයන් වහන්සේගේ යම් කිසි ගුණයක් සිතුවහොත් කියවහොත් ඒ ගුණය ස්වල්ප වශයෙන් ඔහුගේ සිරුරට කාවැදී රැඳෙයි. ඊතා ස්වල්ප වශයෙන් කාවැදී රැඳෙන ඒ ගුණ තේරුම් ගත හැකි පමණට ඇතිවීමටත් කලක් ගත වේ. එය උදුළු මිට උපදැමීම මෙන් සෙමින් සිදුවන්නකි. වැඩ කරන උදැල්ලේ මිට දිනපතාම කම්කරුවාගේ අතට මදින් මද ගෙවේ. එයින් උදළු මිට ඔප වැටේ. අතට ගෙවීමෙන් ඇතිවන ඔපය දැකිය හැකි තරමට පත්වීමට බොහෝ කල් ගත වේ. සතියක් දෙකක් මසක් දෙකක් වැඩ කිරීමෙන් උදළු මිටෙහි අමුත්තක් නොදැනේ. මාස 7-8ක් වැඩ කළ කලෙහි උදළු මිටෙහි පෙනෙන උපමට්ටමක් ඇතිවේ. එමෙන් දින ගණනක් වැඳීම කළ පමණින් තේරුම් ගත හැකි තරමේ ගුණයක් ඇති නොවේ. වර්ෂයක් පමණ යම්කිසි වන්දනා ක්‍රමයක් භාවිත කළාම දැනෙන තරමට ගුණය ඇතිවනු ඇත. වන්දනා ක්‍රමවලින් ලැබෙතේ කියන ගුණය ලැබී ඇති නැති බව විමසිය යුත්තේ මාස ගණනින් නොව වර්ෂ ගණනිනි. අත් නොහැර යම්කිසි වන්දනා ක්‍රමයක් භාවිතා කරන තැනැත්තාට එයින් ලැබෙන ගුණය වර්ෂයෙන් වර්ෂය විමසා බැලුවහොත් තේරුම් ගත හැකිවනු ඇත. වන්දනාවෙන් කියන ලද ගුණ ලැබෙන්නේ එය සදහැයෙන් එය කරන තැනැත්තාටය. සදහැයෙන් කිරීමයයි කියනුවේ තමා සිතන කියන ඒ බුදුගුණ බුදුරදුන් කෙරෙහි ඇති බව අවංකවම පිළිගැනීම අනුව කර්මය හා කර්මඵල ඇති බව පිළිගැනීම ඇතිව වන්දනා කිරීමෙන්ය. ශ්‍රද්ධාවෙන් තොරව අත්හදා බැලීමට කිරීමෙන් ಗುಣ නොලැබේ. පින්වල විපාකය එක්තරා ප්‍රමාණයකින් මෙලවදීම ලැබේ. බුදුරදුන්ට වැඳුම් පිදුම් කිරීම උසස් පිනකි. ඒ පින මෙලව තමා බලාපොරොත්තු වන දේ ලබා දීමටද සමර්ථය. ඒ නිසා වන්දනා කරන තැනැත්තා බලාපොරොත්තු වන ගුණය ඔහුට ඒ පිනේ බලයෙන්ම ලැබෙන බව කිව යුතුය. යෝගාවචරයන්ට වන්දනා ක්‍රමයක්. අවිද්‍යා අන්ධකාරයෙන් වැසී ඇති තණ්හා නැමැති මඩ ගොහරුවේහි එරි සසර දුක් විඳිනා අසරණ සත්වයනට පිහිටවනු පිණිස සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි පෙරුම් දම් පුරමින් ආ අප මහා බෝසතාණන් වහන්සේ ලෝතුරා බුදු බව ලබන අන්තිම જાතියේ මහා බිනික්මන් කොට සය වසරක් දුෂ්කර ක්‍රියා කොට අවසානයේ එක් වෙසඟ මැදි පෝය දිනයක සවස් කාලයේ බෝධි මූලයට එළඹ ශරීරයේ ලේමස් වියලී ගොස් සමහා ඇටනහර පමණක් ඉතුරු වුවද ලෝතුරා බුදු නොවි මේ අස්නෙන් නොනැගිමිය යන දෘඩතර අදිෂ්ඨානයේ පළඟක් බැඳ එහි වැඩ සිට බාධා කිරීමට පැමිණි වසවත් මරු පරදවා හැර සමාධි භාවනාවෙහි යෙදුනාහු රාත්‍රියේ ප්‍රථම යාමේදීම රූපාවචර අරූපාවචර අෂ්ට සමාපත්තීන් උපදවා පිරිසිදු කරගත් සිත තමන් වහන්සේගේ අතීත જાතිවලට යොමු කොට අනේක කල්ප කෝටි ශත සහස්‍රේහි විසූ තමන් වහන්සේගේ අතීත ಜಾති පිළිවෙල බලමින් ප්‍රථම යාමයේ ගෙවා මධ්‍යම යාමයේදී උපදින මැරෙන සත්වයන් දෙසට සිත යොමු කොට ලෝකයේහි මැරෙන්නා වූද කර්මානුරූපව සුගති දුර්ගති දෙකෙහි ඉපිද අනේකාකාර සුවදුක් ලබන්නා වූද සත්වයන් බලමින් ඒ යාමය ඉක්මවා රාත්‍රියේ පශ්චම යාමයේ මැරෙන උපදින සත්වයන්ගේ සංසාර ප්‍රවෘත්ති හේතුන් සොයනසේක්. ද්වාදස අංග පටිච්ච සමුප්පාදයේ දැක එය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරමින් සිට සංසාර චක්‍රයේ සිඳ නිවනට පැමිණෙනු වස් රූපාවචර චතුර්ථ ධානයේට සමවැදී ඉන්නැගී උදයව්‍ය ඥානයේ පටන් ක්‍රමයෙන් විදර්ශනා ඥාන උපදවා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග සංඛ්‍යාත චතුරාර්ය සත්‍යයන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක සවසනා සකල ක්ලේශයන් ප්‍රහාණය කරන්නා වූ අරහත් මාර්ග ඥානයේ උපදවා දස බල ඥාන චතුර් විශාරද ඥාන සර්වඥතා ඥානාදී අනේක ගුණයෙන් යුක්ත වන ලෝතුරා බුදු බවට පැමිණ වදාළසේක. මහා කාරුණික වූ මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේලත් නිවන් සෝය සෙස්සන්ට ලබා දෙනු සඳහා විතර්ක ਵਿਚාර සහිත වූ ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථම ධාන සම්පත්තිය උපදවා ගැනීමේ මාර්ගයද විතර්ක ਵਿਚාර විරහිත ප්‍රීතිය හා සුඛය පමණක් ඇති ද්විතීය ධාන සමාපත්තිය උපදවා ගැනීමේ මාර්ගයේද ප්‍රීතියද ප්‍රහාණය කොට ලබන ප්‍රීති සුඛය ඇති ෘතිය ධාන සමාධිය උපදවා ගැනීමේ මාර්ගයේද ප්‍රීති සුඛ දෙකෙන්ම තොර වූ චතුර්ථ ධාන සමාධිය උපදවා ගැනීමේ මාර්ගයද ආකාසානංචායතනාදී සතර අරූපාවචර සමාපatti උපදවා ගැනීමෙන්ද 이르දිවිද පංචාභිඥා උපදවා ගැනීමේ මාර්ගයද දේශනා කළසේක මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නිවනට පැමිණීමේ නොවරදින මාර්ගය වන සතර සතිපට්ඨානයෝය සතර සම්‍යක් ප්‍රදානයෝය සතර ඉරිදිපාදයෝය පංච ඉන්ද්‍රියෝය පංච බලයෝය සප්ත බෝධ්‍යාංගයෝය ආර්ය අෂ්ටාංගික මාර්ගයෝය යන සත්තිස් බෝධිපාර්ශික ධර්මයන් දක්වා වදාළසේක මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පංචස්කන්ධය සත්ව පුද්ගලයන් වශයෙන් වරදවා තේරුම්ගෙන මුලා වී සිටින ජනයා හට රූප වේදනා සංඥා සංකාර විඥානයන් පමණක් සත්‍ය වශයෙන් ඇති බවත් රූපාදිය මිස සත්‍ය වශයෙන් ලැබෙන සත්වේකු නැති බවත් පහදා වදාළසේක මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවිද්‍යාවෙන් අන්ධව නාම රූපයන් නিত্য සුභ සුඛ ආත්ම වශයෙන් වරදවා තේරුම්ගෙන සිටින ජනයාට නාම රූපයන් අනිත්‍ය බව දුක් බව ආත්ම නොවන බව පහදා වදාළසේක මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දුකය දුක ඇතිවීමේ හේතුවය සැබෑ සැපය එයට පැමිණීමේ මාර්ගය යන මේ කරුණු සතර අවබෝධ නොවීමෙන් සසර රැඳී සිටින සත්වයනට මේ පංච උපාදානස්කන්ධ පංචකය දුක බවත් ඒ දුක ඇතිවීමේ හේතුව තණ්හාව බවත් සැබෑ සැපය ඒ තණ්හාවෙන් නිරෝධය බවත් එයට පැමිණීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බවත් පහදා වදාළසේක මාගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තේරුම්ගත් බොහෝ සත්පුරුෂයෝ රූප වේදනාදී සංස්කාරයන්ගේ ලක්ෂණ රසාදිය දක්නා නුවණද ඒවායේ අනිත්‍යාදී ලක්ෂණ දන්නා නුවණද උතුරන බත් සැලියක පෙන මතු වෙවි බිඳී යන්නාක් මෙන් මේ සිරුරෙහි නැවත්මක් නැතිව සංස්කාරයන් ඉපිද ඉපිද බිඳි බිඳි යන සැටි දක්නා උදයප්‍යානුපස්සනා ඥානයද මේ සිරුරෙහි අතරක් නැතිව සිදුවන සංස්කාරයන්ගේ බිඳීම දක්නා බංගානුපස්සනා ඥානයද නිතර බිඳෙන සංස්කාරයන් භයානකත්වයෙන් දක්නා බයතුපත්ඨාන ඥානයද බිඳි බිඳී යන සංස්කාරයන්ගේ අසරණ බව දක්නා ආදීනවානුපස්සනා ඥානයද පිලිසරණක් නැති ඒ සංස්කාරයන් හර නැති අමිහිරි ධර්මයන් ලෙස දකිනා නිබ්බිදානුපස්සනා ඥානයද නීරස નિසරු ඒ සංස්කාරයන්ගෙන් මිදෙනු කැමැති බැවින් යුතුයයි සංස්කාරයන් දක්නා මුංචිත කම්මිතා ඥානයද මිදීමේ උපාය වශයෙන් සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණයන් විස්තර වශයෙන් නැවත නැවත බලන්නා වූ පටිසංකාරූපස්සනා ඥානයේද කිසිදු වෙහෙසක් නැතිව නිරුත්සහයෙන් මෙන් සංස්කාරයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණ මනමින් දන්නා සංකාරූපේක්ඛා ඥානයේද සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණයන් ඇසින් දක්නාක් මෙන් පිරිසිදු ලෙස දක්නා වූ ලෝකෝත්තර මාර්ගය ඉපදවීමට සමත් වන්නා වූ අනුලෝම ඥානයේද යන මේ ඥානයන් උපදවා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් යන සතර මාර්ග සතර ඵලයන්ට පැමිණ දුක් කෙලවර කොට පරම සුඛ වූ අමෘත මහා නිර්වාණයට පැමිණෙන්නාහ අසරණ සත්වයන් සසර සයුරෙන් ගොඩනගා මොක්පුර පිහිටවන්නා වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම සරණ යමි. මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වෙමි. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරිපායුවල අත්‍යාදර ගෞරවයෙන් වඳිමි. ඒ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ සත්වයන් සසර කතරින් එතෙර කරවන්නා වූ ශ්‍රී සත් ධර්මයටද වඳිමි. ඒ නෛර්යානික ධර්මය සේවනය කරන්නා වූද ප්‍රකාශ කරන්නා වූද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයටද වඳිමි. මෙසේ අති උත්තම බුද්ධ ආදී රත්නත්‍රයට බැතිය නැමදීන් වශයෙන් රැස්කල කුසල බලයෙන් සංගම මග වසන කාමච්ඡන්දාදී නීවරණයෝ මා කෙරෙන් බැහැර වෙත්වා මාගේ සිත සමාධි වේවා මාගේ සිහිනුවන දියුණු තියුණු වේවා දුක්ඛ සමුදය නිරෝධ මාර්ග සංඛ්‍යාත චතුරාර්ය සත්‍ය ධර්මය මාහට අවබෝධ වේවා නිවන් පුරයට වහා පැමිණිය හැකි වේවා මේ වන්දනා ක්‍රමය යෝගාවචරයෙකුට යෝග සිද්ධිය සඳහා උවමනා බල ලැබීමට හේතු වන පරිදි පිළියෙල කරන ලද්දකි. සසර දුකින් මිදීමේ අදහසින් අවංක යෝග කර්මයට බැස සිටින ගිහි පැවිදි කාහටත් මෙය භාවිතා කිරීමෙන් බොහෝ ප්‍රයෝජන ලැබෙනු ඇත. යෝගාවචරයෙකු විසින් දැන සිටිය යුතුද සිහි කළ යුතු වූද කරුණු රාශියක් මේ වන්දනාවට ඇතුළත් වී ඇත. මෙය දික් වැඩි කිය කියා නොපසුබැස පාඩම් කර වන්දනා කරනු